මම පුදුම වෙන්නේ නෑ හසලක ගාමිණී පිළිරුව ඉවත් කරන්න කියනවා වගේම ජාතික සමගිය වෙනුවෙන් හෙටානිද්දා වෙනකොට රුවන්වැලි සෑයත් කඩලා බිඳලා දාලා අයින් කරන්න කියනවා නම් මම ඒකට පුදුම වෙන්නේ නෑ. අන්න ඒ තරම් පහත් තත්වයකට මේ සමහර අයගේ දේශපාලනය පිළිබඳ මහා පඬිතුයයි කියා ගන්න අයගේ ඒ පාණ්ඩිත්වය වැටිලා තියෙන එක ගැන තමයි ඉතින් අපිට තියෙන කනගාටු. හසලක ගාමිණී ඒ කරපු දේ ඉතිහාසයෙන් මකන්න බෑ. දුටුගැමුණු රජතුමා ඒ කරපු දේ ඉතිහාසයෙන් මකන්නත් බෑ. ඒවා ඉතිහාසයට එකතු වෙලා ඉවරයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා කරපු දේ ඉතිහාසයට එකතු වෙලා ඉවරයි. ඉතින් මේ අනිත් අය සමහර අය තමුන්ට ඒ ගෞරවය ලැබුණේ නෑ කියලා. ඒ ගෞරව මේවා ගැන තාන්තු වෙන්න ඕනේ නෑ.